දැන් සියලුම ස්වාමීන් වහන්සේලා බලගන්න. සියලුම ස්වාමීන් වහන්සේලා තමන්ගේ ප්‍රඥාවට ගෝචර වන විදියට පිළිතුරු ඉදිරිපත් කළා. ශිෂ්‍ය පුත්‍ර ආයස්මතු වහන්සේ ඒ පිළිතුරට සෑහීමටපත් වුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ උත්තරේ දෙන්න බෑ කෙනෙකුට. ඒක චිත්තානුපස්සනාව තුළ හතරවෙනි ධානය චිත්තානුපස්සනාවේ ධාන 31ක් විතර තියෙනවා 31ක් 31ක් විතර තියෙනවා ඒකේ හතරවෙනි ධානයේ වඩපු කෙනෙකුට තමයි ඒක උත්තර දෙන්න පුළුවන් සියලුම ස්වාමීන් වහන්සේලා මම පුද්ගලිකවම හඳුරනවා ඒ ධානයේ වඩපු කෙනෙක් මෙතන නැහැ නම් උත්තරේ ලැබෙන්නේ නැහැ කොච්චර උත්සාහ කළත් උත්තරේ ලැබෙන්නේ නැහැ ප්‍රශ්නේ තමයි ආස්මතු විමසනවා කෙනෙක් රාත් වෙන්නේ නැතුව සංසාරේ නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ විදිහට දසදහස් වාරයක් ඉපද ඉපද යනවලු. හැබැයි ඒ ඉපදිලා ගිය බවවල කිසිම මතකයක් එයා තුල නැල්ලු. සමහර අයට මතක ඉදිනවලු ටික කාලයයිලු ඊට පස්සේ ඒකත් නැල්ලු. ඇයි මතක හිටින්නේ නැත්තේ? මොකද ප්‍රශ්නේ? ඒක අපි දන්නේ නැත්තේ. ඇයි මම කොතනද මොනවද කළේ? ඇයි මම දන්නේ නැත්තේ? ඒක තමයි ප්‍රශ්නේ. උත්තරය චිත්තානුපස්සනාවේ පරචිත්ත විජානන ඥානය තුල පෙර භවයන් දැකීමේ පුබ්බේනවාස ඥානයට සම්බන්ධ ධානය තුල තමයි ඒකට උත්තරේ තියෙන්නේ. මොකද්ද? දැනුත් මට මතකයි. ඒ ධානය වඩපු හැමෝම දන්නවා මේ ඔක්කොමටම තමන්ගේ පෙර භවයේ කතන්දර මතකලු. හැබැයි කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඥානය වඩපු කෙනා කලින් කියලා ඒකම තමයි මෙතන කරන්නේ. මේකමනේ කලින් කරලා තියෙන්නේ. එයා ඒක දැක්ක නිසා මේක විශ්වාස කරනවා මේක අර කලින් කතන්දරය තමයි මේ වෙන්නේ කියලා. එහෙනම් මොකද්ද වෙලා තින්නේ කියලා බැලුවාම දැන් ආයුෂ්මතුන් වහන්සේට දෙනවා අපි කෙසෙල් ඇවරියක් හොන්ටට ඉදිලා කෙසෙල් ඇවරියක් අයිස්ක්‍රීම් පෙට්ටියක් ලීටර් දෙකේ අයිස්ක්‍රීම් පෙට්ටියක් අලමල්ලක් දෙනවා කිලෝ දෙකක අලමල්ලකුයි මේ ලුණු කිලෝ දෙකක මල්ලකුයි. මේ ටික පිළිවෙලට තියන්න ගබඩාවේ කියලා කියනවා. උන්වහන්සේ ගබඩාව ඇතුළට ගිහිල්ලා අයිස්ක්‍රීම් එක එල්ලන්නේ නැහැ කොක්කක. ඇයි? දියවැලක කුණු වෙලා යන එක කාටවත් ගන්න. ඒක ෆ්‍රිජ් එකේ තියෙනවා. නිකන් තියන්නේ නැහැ. ඩීවිසර් එකේ තියන්නේ. අල ටික උන්වහන්සේ වල දාන්නේ නැහැ. අල ටික උන්වහන්සේ මල්ලක දාලා ගැට ගන්නෙත් නැහැ. කුණු වෙනවා. උලන් වදින්න ජනේලයක් ළඟ දිග හැරලා තියෙනවා. කෙසෙල් මල්ල ප්ලාස්ටික් එක තියන්නෙත් නෑ නිකන් පන් වගේ මොනවාර එකක නිකන් ස්වභාවික එකක් උඩ නිකන් තියලා දිනවා නිකන් වාතාවරණයක් එක්ක. ඇයි කියලා කියන සායනස මේක මෙහෙම තමයි තියන්න ඕනේ. නෑ කෙසෙල් ලැබුණේ වල දාන්න ඕනේ. කලලුණු ඒව අංගන්න ඕනේ පොළොවට. ඇයි ඒක එහෙම තමයි තිබුණේ. දඟලපොයේ තිබුණේ පොළොව යටනේ. එහෙනම් යට තිබිච්ච ගැට තියෙන ස්වාමීන් වහන්සේ යට තිබුණා වෙන්න පුළුවන්. ඇදුණියට ළමයි ළඟ තියන්න බකුණු වෙනවා. මේක මේ තියන්න ඕනේ. කියලා උන්වහන්සේ මේව පරිසංගන ක්‍රමයකට ගබඩා කරනවා. දැන් ගබඩාව කියලා කිව්වේ සිතට අල කියලා ලුණු කියලා කෙසෙල් කියලා අයිස්ක්‍රීම් කියලා කිව්වේ ගත්ත තොරතුරු වලට භවයේ රැස් කරපු කර්ම වලට. පැහැදිලිද? එහෙනම් මේ විඥාණයට යම්කිසි තොරතුරක් දිට්ඨියෙන් යනවනම්, ජීවාවලින් යනවනම් පොට්ටබ්බෙන් යනවා නම් සෝතෙන් යනවා නම් විඥාණයෙන් මනෝසංචේතයක් වශයෙන් යනවා නම් මේක ගබඩා වෙන ක්‍රම තියෙනවා. හමේ හමේ තට්ටු කීයක් තියෙනද? 6යි. ස්වර ස්වර කීයක් තියෙනවද? 7යි. හමේ තට්ටු 6යි. හත්වෙනි තට්ටුව කිසිම කෙනෙක් දන්නේ නැහැ මොකද්ද කියලා. ඇයි? ඇයි? DNA තියනවලු RNA තියනවලු DNA RNA දෙක සම්බන්ධ කරන බාහිර එකක් තියනවලු. DNA එක වෙනම දකිනවා RNA එක වෙනම දකිනවා. ඒ දෙක සම්බන්ධ කරන බාහිර එක දකිනවා. හැබැයි මේ බාහිර එක කියලා DNA එකත් එක්ක එකතු වෙන තැන දෙක එකතු වෙලා තියෙනනේ. ඒක කවුරුත් දකින්නේ ඒ වගේ අපේ ශක්ති පද්ධතිවල තොරතුරු ගබඩා වෙන මේ සම පොට්ටබ්බේ තුල අපි නොදැනුවත්ව ගොඩාක් දේවල් තියෙනවා මේක ගබඩා වෙන්න පුළුවන් ක්‍රමයි. එතකොට මම ගන්න තොරතුරට සාපේක්ෂව චිත්තයෙන් ගත්තා නම් ඒක තරංගයක් නේ. ඒක කොයිද තැම්පත් වෙන්නේ? මේ තට්ටු අයට යට තිනවලු එනර්ජි පාටිකල් එක. එහෙම නැත්නම් ශක්ති විශේෂයක්. අපි කියන්නේ ප්‍රාණ ශක්තිය කියලා. අන්නේ ශක්තියකින් ගබඩා වෙනවා. ඇයි? ඒක 6 වෙනි ලේයර් එකේ තියෙන්නේ. 7 වෙනි ලේයර් එකේ. යටම එකේ කියලා තැම්පත් වෙනවා. මම ගන්නවා පටවියෙන්. ලස්සන කෝප්ප. මේ වගේ මතකයන් ඔක්කොම උඩින් තියෙන පොට්ටබ්බේ. ඒ උඩ සමය. මේ විදිහට කන, දිව, ගන්ධය මේ කියන හැම එකක්ම ඒ ඒ විදිහට ගිහිල්ලා ඒ ඒ ගබඩාවල තැම්පත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගබඩා වෙනකොට ඒ ගිය පණිවිඩය තියෙනවනේ දැන් ඇසෙන් ගත්තාම දැන් රූපය ගත්තට රූපයක් නැහනේ. පණිවිඩයක් යන ගිහිල්ලා ඒ අවශ්‍ය තැනකින් තැම්පත්. එතකොට ඒක බීටා වලින්ද, ගැමා වලින්ද, ඇල්ෆා වලින්ද, තීටා වලින්ද, ඩෙල්ටා වලින්ද. එහෙම නැත්නම් ගැමා වල මයිනස්ද, ප්ලස්ද කියලා අපි දන්නේ නැහැ. ඒක මොනවාර රේන්ජ් එක එයා හිටියා. ඒ හිටපු විදිහට අර තොරතුරු ටික ගත්තා. ගත්තා ගබඩා කළා. හැබැයි බැරි වෙලාවත් එයා ඉපදිලා ඒකින මොනවාරි තත්වයක මොනවාරි ලේයර් එකකට එයා සමවැදිලා. සමවැදිලා ඒක තුළ ටික වෙලාවක් ඉතියොත් බැරි වෙලාවත් අන්න එයා කියනවලු මගේ නම නිලමේ මම ඉපදිලා හිටිය ආවල් තැන මම මේ විදිහට මරුණා කියලා තොරතුරක් කියනවා. ගිහිල්ලා බලනකොට එයා එතන ඉඳලා මැරිලා. ඒක මේක එයාගේ පෙර භවය. හරිද? එහෙම විශ්වාස කරන මිනිස් හරිනේ තොරතුරු හරිනේ. ළමයා පොඩිනේ අවුරුදු 5යිනේ. පරචිත්තයේ තියෙන තාපසයෙක් ළමට ආන ස්වාමීනි මෙයා මේ මේකක් කියනවා. එයා බලනවා. බොරු. මේ මනුස්සයා කියන්නේ බොරු. ඇයි? මෙයා එතන නිලමේ වශයෙන් ඉපදිලා මැරිලා පෙර සංසාර විශේෂ කුසලයක් ආම්රමකට දන් දුන්නා උන්වහන්සේ සෝතාපන්නයි. දිව්‍ය ලෝකේ ගියා. හැබැයි උන්වහන්සේ වළඳනකොට ලුණුනේ අනේ මේ දාන මොකටද දුන්නත් දන්නේ නැහැ කියලා උන්වහන්සේ අප්‍රසන්න වුණා. දාහනේ දැක්කම අනේ දාන ලැබුණත් සතුටු වුණා. කටේ තිබ්බ පළවෙනි එකෙම උන්වහන්සේ අසතුටු වුණා. ඒ කර්මය හැදුන්නේ නැහැ. මේම අවුලලා අතරුණා. කියන කටට අපේ කටට ආවේ නැහැ කියලා. අතට අපේ කටට ආවේ නැලු කටට අපේ හතට ආවෙත් නැල්ලු. එහෙම එකක් වුණා. ඉපදුනා චුත වුණා තප්පරපාකි. ඇයි කර්මය ඇදුනා කර්මයේ ශක්තිමත් නැහැ ආයි පොළොට ආවා. ඇවිල්ලා ඉපදුනා අර කරපු බලු වැඩේ දැන දැනම මේක හදලා තියෙන්නේ පස්සේ දැන දැන දැන කියලා ඒ කරපු බලු වැඩේට ගිහිල්ලා ඉපදුනා මේ තිරිසන් ආත්මික. නමුත් දානයක් දුන්නනේ සාංගික දානනේ දැන දැනම දුන්නා. දානයක් නේ දුන්නේ. ඒ දානය නිසංසලට බල්ලා යට වුණා වාහනයකට මැරුණා ආයි ඉපදුනා මිනිසත් භවයට. හැබැයි මේ හැම ලේයර් එකක්ම මතක නැල්ලු අර ලේයර් එකේ විතරක් මතක තිබුණාලු. මොකද අර කම්පණය අර අතන වෙච්ච කම්පණය තියෙනවනේ. අනේ ලුණුත් නෑ මොකද මත මේක කො අනේ ලුණු නැද්ද? අනේ මේකේ නම් උනාසෙට ගොඩාක් බලපන් උනාසෙ සෝතාපන්න කියලානේ ගමේ මිනිස්සු කියන්නේ. වඳින්නේ. එහෙමනේ දේවාලෙ කපු මත මේක චෙක් කරන්න ලුණු දාන්න නැතුව හැදුවා මෙයා. දාලා නැතුව දුන්නාම උන්නාසේ වැළඳ අනේ පාසු මත මේක කොහමද ගන්නේ? දැන් ඔබ වහන්සේ සම්මාදිට්ඨියෙන් ඉන්න සම්මාදිට්ඨියෙන් හිටියත් ඉතින් බඩගිනි හැදෙනවා රිදෙනවා නිදිමත හැදෙනවා සම්මාදිට්ඨිය වෙනයි මේක වෙනයි කියලා. එතකොටලු යාට තේන සෝතාපන්න කෙනෙකුට ලුණු නැතුව දාලා චෙක් කරන්න බෑ කියන එක. කම්පා වුණා. ඒ කම්පාවමලු අර බල්ලා ඇක්සිඩන්ට් වෙනකොටත් තිබුණේ දෙකම එකයිනේ. මේ කම්පාව යට ගියා අර කම්පාව නිසානේ මේක මතුනේ අරක මතුණා. එයා කියනවා මම නිලම වෙලා හිටියා. ආවල්තන මෙහෙම වුණා. මෙහෙම වුණා. මේ වගේ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඔයලා බලනකොට ඉන්න සිල්වත් කෙනෙක් ඉඳලා අපවතුත් වෙලා. දැන් මෙයා කියනවා මගේ කලින් භවය කියලා මිනිස්සු කියනවා. ඔව් බලන්න මගේ කලින් භවය නිලමනේ. නෑ. භව දෙකක් අතර තුර තියෙනවා. ඒ දෙක ටච් වෙලා නෑ. එහෙනම් මේ විදිහට අපේ තොරතුරු අපේ විඥානවලට ගන්නකොට ඒ තොරතුරු තැම්පත් වෙන ක්‍රමවේදයට සාපේක්ෂව අවදි වෙන ප්‍රතිශතය තීරණය වෙන්නේ අපි ඒ ලේන් එකේ ඒ තොරතුරු වලට අදාළ තරංගයේ කොච්චර වෙලාවක් අපේ සිත පවතිනවද කියන එක. කලින් භවයට යන කට්ටිය මොකද කරනවා වට තුනක් විතර කරකන පස්සට එනර්ජි පාටිකල් එක දැන් අපේ කයේ ශක්ති විශේෂයේ දැන් මේකේ තැම්පත් වෙන්නේ කොහෙද? ඉස්සෙල්ලාම සිතේ. විඥානය තමයි පළවෙනියටම තැම්පත් වෙන්නේ ඒ සිද්ධිය. ඊට පස්සේ අපේ ශක්ති විශේෂේ. ඊට පස්සේ ලේවල බලන්න සියුම් වෙන යන ඉස්සෙල්ලාම විඥානි. විඥාන්ට පස්සේ ටිකක් හරි ගණ තින්නේ ශක්ති විශේෂේ. ඊට පස්සේ අල්ලන්න බෑ නමුත් දැනෙනවා ලේ. ඊට පස්සේ මස්සල. ඊට පස්සේ මස් ඇතුලේ තියෙන DNA RNA වල. ඊට පස්සේ අපේ ඕරාවේ. ඊට පස්සේ විශ්වය. විශ්වය. එතකොට මේ විදිහට අත්වාකාරයට හත් තැනක මේ රෙකෝඩ් එක තියෙනවා. ඒගොල්ල මොකද කරන්නේ? ශක්ති විශේෂයට සමවැදිලා විඥානයක් තරංග අණුවක් නේ. අරකට අණුනේ ගීල සමවැදුනා ශක්ති විශේෂයට. කැරකුවත් වටතුණා. කරක නැවතුණා. නැවතලා ඒක තුල එක අරමුණ ඒකයි මම කියවා එක අරමුණකට ඉන්න පුළුවන් නම් එයාට ගොඩාක් ධානය වඩන්න ලේසි. එතන නැවතිලා සමවැදිලා බලන මොකද්ද එතන කතන්දරේ? ඉන්න ලස්සන්ට වාඩිලා තාපසවා. හරි ප්‍රියමනාපයිනේ. කාපාට නෙමෙයි. ඒක නිකන් පඬුවම් වෙච්ච කොළයක් ඒක. කොළේ වැටිලා කොම්පොස් වෙලා නැහැ. නිකන් දැන්ට තමයි තද්ද දුඹුරු පාට වේගෙන එන්නේ. එයා බලනකොට එයාගේ අඩරුව වෙනස්. එයා ටිකක් කළුයි. හැබැයි මම කියලාමයි මට හිතෙන්නේ. කිසිම සැකයක් නැහැ. මමමනේ. දැන් මම පුංචි කාලේ පින්තූරයක් පෙන්වලා ලස්සනට ඕම ඉන්නවලු. ඉස්කෝලේ යන කාලේ ඕම ඉන්නවලු. ඕ ලෙවල් කරන කාලේ. වැඩට යන කාලේ රාහුල් එම් කපල ලස්සනට ඉන්නවා ටයි එක දාලා. මේ පිටර ඔක්කොම පෙන්නකොට යා කියන මේ මමනේ. මොනද රාහුලුත් නෑ මොකද නෑ නෑ මමමයි. එයාට සැකයක්ම නැල්ලු. ඒ වගේ සැක නැතුව පේනවලේ මම කියලා. එතකොට එයා දන්නවලේ නෑ මේක වට තුනයිනේ. තුන්වැනි භවේ මං තාපසේ. කොයිද පරිසරේ? ඒකේ පරිසර ඔක්කොම එයා බලනවා. මෙතන ඉඳලා මෙයාට පුළුවන් මුළු පරිසරයෙන් බලනවා. මේක නව දිල්ලියනේ. ඉන්දියාවේ පුදුම වැඩේ මේක. උඩ තමයි බාබාජි ඉන්නේ. එහෙනම් පල්ලෑ කියලා එහෙනම් මම කවුද? කට්ටියත් එනවලු ඉතින් මාත් කතා බහ. ආ එහෙනම් මෙයා යෝගියෙක් නෙමෙයි ටිකක් දිනුණු මිනිස්සෙක්. අර විස්තර ඔක්කොම බලනවලු. තොරතුරු ටික. ආයි එකක් ඉස්සරහට කරකනවලු. ආයි මරිලා එතන මුල ආයි තපස් රකින්නේ. මොකද්ද වෙන්නේ? ජීව සමාධි වෙන්න බැලුවලු ජීව සමාධින අපවත් වෙනවා. ඒ ගම්මානෙම නැවත ඉපදෙන වෙන නමකින්. ඉපදෙච්ච ඉලෙදලා කන්දදියා බලන් ඉන්නවලු. අම්මලා තා මොකද පුතේ උදේ පාන්දර මේක බලන්නේ. යන්න වැඩක් බලාගෙන. ආයෙ අනිත් පැත්තෙන් ගිහලා වෙන තැනකින් අරක බලන් ඉන්නවලු. මොකද අර ඊටපිටි පුරුද්දලු. ආයෙ ගිහිල්ලා පැවිදි වෙලා ආයෙ තාපසේ කළා ආයෙ අර විදිහටම ඉන්නවලු. කලින් හිටියේ කොණ්ඩේ බැඳලාලු දැන් ඉසබාලලු ඉන්නේ. එයාමලු දැන් අඩරුව වෙනස් වෙන නමක්ලු. මේ විදියට Tamange ප්‍රාණ ශක්තිය එක අණුවක අර බව ලක්ෂ කෝටි ගණනක තොරතුරු තියෙනවා. එයාට තියෙන එකින් එකට පස්සට කරක කරක බලන්න. එතකොට එයා දන්නවා කල්පයකට වට කීයද කියලා. තප්පරයකට වට ලක්ෂ පහක් කරකන්න පුළුවන්. තප්පර පහක් කරකනවා. ලක්ෂ 25ක් ගිහිල්ලා. බව ලක්ෂ 25ක් ගිහිල්ලා නැවත නටක් ගාලා එතන බැලුවාම කියනවා සිකී බුදු බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තේක මොකද්ද කියන්නේ? උන්වහන්සේ සියලු සංඝය අමතලා කරණීය මෙත් සූත්‍රය දේශනා කරනවා. 500ක් ආ 500 නේ 1500ක්. ඇයි දන්නේ? 1500 තපස් රකින්න ඕනේ කියනකොට 1500 සාපේක්ෂව උන්වහන්සේ කර්ණීයමෙත් සූත්‍රය දේශනා කරනවා. මේකේ 500 නෑ වෙන්න පුළුවන්. අර කතාවේ එහෙමම කියනවා. ආයි යට හිතනවා ඇති ඒක බැලුවා. ගෞතම බුදුහාමුදුරුවෝ. ගෞතම බුදුහාමුදුරුවෝ 2600ක් අඩු වෙනවා. ඒක ගාන බැලුවා ආයි අරකට සමාන ගල කැරකුවක් තක්ගල් නැවතුණා. ජේතනාරාමේ බුදුහාමුදුරුවෝ අම්බත්ත සූත්‍රය දේශනා කරනවා. එතන වාඩි වෙලා එතන එක ශ්‍රවණය කරනවා. ඒක බලාගෙන ඉන්නවා. ඒක හේම ලයිව් පේනවා යාට. ඇයි මේ අණුවල තියෙන තොරතුරු එළියට එනකොට ඒකළු රූප බවට, ගන්ධ බවට, වර්ණ බවට, ශබ්ද බවට පත් වෙන්නේ. ඒක ඇතුළුනාම අණුවක් තුල පරමාණු ලක්ෂ කෝටි අතරින් පොඩි කළාම එකක් විදිහටලු තැම්පත් වෙන්නේ. ඒක එළියට ආවම ඒ විදිහටම ලොකු වෙනවා. මේක තමයි ඒක රෙකෝඩ් වෙන සිස්ටම් එක. එතකොට ඒ පුද්ගලයා ඉපදිච්ච තැනක බැරි වෙලාවත් කල්පනා වෙනකොට එකම ලේයර් එක හිටියොත් ඒක එයාට එක එක ඒවා පේන්න ගන්න. පේනව නෙමෙයි. අර තැම්පතු එයාට අවදි වෙනවා. ඒවා එයා දැනගන්නවා. එයා කියනවා. ඔයලා බැලුවම ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යයෙන්ම කලින් භවය වෙන්න බෑ. ඊට අතරතුර මොන මොන හරි වෙන්න පුළුවන්. හැබැයි ඒක හරියටම අපි කියන්න දන්නේ නැහැ. එහෙම අවදි වෙන්න පුළුවන්. සමහර අය දැන් ගොඩාක් අසංවර චරිත තියෙනවනේ. එයා එක අරමුණක තියා තප්පරයක්වත් එකතන ඉන්නේ නැහනේ. එයාට එමනම් අර සිතේ එක අරමුණට සම වදින්නම බෑනේ. වදින්න බැරි නම් එයාට කවදාවත් ඒ තොරතුරු අවදි වෙන්නේ නැහනේ. එහෙනම් එයාට කලින් භවයේ කිසිම තොරතුරක් දන්නේ නැහැ. එයා දන්නේ මේ භවයේ තොරතුරු විතරයි. එහෙනම් ඕනෑම මොහොතක එයා ඒ චිත්තානුපස්සනාවේ අතරවෙනි ධානයේ වැඩුවොත් එයාට පුළුවන් තමන්ගේ එනර්ජි පාටිකල් එක අනිත් පැත්තට කරකන්න. එහෙම වුණොත් කරකලා ගිලා නවත්තලා ඒ අරමුණේ සමවැදුනාම සම්පූර්ණ චිත්‍රපටියක් බැලුවා වගේ. අර මිනිස්සු කියලා කටාරම් බලන් ඉන්න චිත්‍රපටේ. ඒ වගේ ඒක ලයිව් පේනවා යාට. ඒතර කියන පින්වත් ආනන්දේමි තථාගතයන් වහන්සේ අසවල් නමින් වෙලෙන්දෙක් කියලා හිටියා. භාග්‍යතුන් වහන්සේද? එහෙමයි ආනන්ද දේවදත්ත තෙරුන් වහන්සේ මගේ සහෝදරෙක් වගේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. එයාත් වෙලඳන් කළා. හරි කපටි වෙලඳේ. ඕම් කතන්දරේ කියනවා. දැන් මේක උනාසේ කියනකොට ගවයෝ සම්බන්ධයෙන් වතුර භූමි සම්බන්ධයෙන් ඒගොල්ලෝ ගමන් කරන විදිය කාන්තර අවුව වැඩි වෙලා රස්නේ වැඩි වෙලා කලන්තේ හැදිලා. දැන් මේ ඔක්කොම බුදුහාම නිකන් ලයිව් නේ මේක නිකන් CD DVD එක ප්ලේ කරා වගේ නේ. කොහොමද? අර අණුවට සමවැදුනාම අර තොරතුරු ටික එකින් එකට එකින් එකට ඇයි? එතනට කියලා සමවැදිලා නවත්තන්නේ ඒකට ප්ලේගෙන් දරිනවා. එතන කියලා සමවැදිලා අරමුණේ මෙයා නවතිලා අණුව අතරිනවා. අණුවට නවතින්න බෑයි. පෘථිවිය භ්‍රමණය වෙනවා. ඒ නිසා සියලු අණු භ්‍රමණය වෙනවා. ඒ ස්පීඩ් එකට සාපේක්ෂව මෙයා භ්‍රමණය වෙන්න එතන ඉඳලා ඉස්සරහට යනවා. කරත් යනවා වයසට ගිහිල්ලා මැරෙනවා ඒමම නැවතිලා ඉතියොත් මොකද වෙන්නේ එතන ඉතියොත් මොකද වෙන්නේ සාරසංක කල්ප ලක්ෂයට කලින් නම් එයා සාරසංක කල්ප ලක්ෂයක්ම නැවත ඉන්න ඕනේ මෙතනට එන්න. එතකොට මේකින පරිසර මේකින ලෝක මොකවත්ම නැහැ. මිනිසුත් නෑ අමුතු අමුතුම සත්තු වර්ගයක් ඉන්නේ ලෝකය ලක්ෂ කෝටි ගණනකින් වයසට ගිහිල්ලා. ඒ ඥා ධානය වඩපු කට්ටිය පස්සට ගිහිල්ලා නැවතිලා විඥානයේ අරමුණු ගත කරලා අරකින එනර්ජි එක අතරිනවා. ඒ ශක්ති විශේෂ අතරිනවා. අත්තරිය ගමන් මොකද නරක කරකලා අත්තරියාම පෘථිවිය භ්‍රමණ වේග සාපේක්ෂව කරකෙන්න ගන්නවා. ඒ කරකිනකොට මිනිස්සු යනවා කතා කරනවා කෑම කනවා එතන එයත් ඉන්නවා එයා කෑම කනවා හැබැයි මේ බඩ පිරෙන්නේ එයායි කෑම කන්නේ එයා එතන ඉන්නවා මේ ඉන්නේ මමමයි කියලා දකිනවා හැබැයි එයා නෙමෙයි එයාව මරනවලු මෙයා මැරෙන්නලු එයාට මිනිස්සු වඳිනවලු මෙතන කවුරුත් නැල්ලු එයා එතන සතුටු වෙනවලු හැබැයි මෙතන මෙයාට සතුටක් දැනෙන්නේ නැල්ලු. ඇයි? මෙතන ඒක නෑ. අරක ඒ විදිහටම පේනවා. එහෙනම් මේ ලේයර් වල තියෙන තොරතුරු අර විදිහට හත් තැනක තැම්පත් වෙනවා. ඒ ධානය වඩපු කෙනෙකුට ඒක අවදි කරන්න පුළුවන්. එහෙම නැතුව බැරි වෙලාවක්. ඒකින දරුවා, ඒකින සත්වයා, ඒකින මානසිකත එකම ලේයර් එක එක අරමුණු ගත වෙලා එයා පැය ගාණක් හිටියොත් එයාට අර ඔක්කොම ටික මතක් වෙනවා. මතක් වුණාම එයා දන්නවා මේම මේම දේවල් මට වුණා අම්මේ මට මිනිස්සයලා ගාලා මා මැරුවා කොයිද පුතේ මරුවේ? අසුවල් තැනක. ඊළ බලනකොට එහෙම සිද්ධියක් කළා නා පොලිසියට කියලා කතා. ඔව් එහෙම නඩුවක් තිබුණා. පැමිණිලා තිනවා කියලා ආරවල බලලා කියනවා මේක අවුරුදු 7කට කලින් වෙච්ච එකක්. ඒ මිනිහා හම්බුණා ගාපු කට්ටිය කවුරුත් දන්නේ මට තමයි ගැව්වේ මාව තමයි මැරුවේ අසුවලා අසුවලා මැරුවේ කියලා කියනවා. ගිහිල්ලා බලනකොට ඒගොල්ලෝ තමයි මරලා තිනවා. ගාලා බලනකොට මේ මිනිස්සු ඇත්ත කියනවා. පස්සේ අවුරුදු 8කට පස්සේ අර කට්ටිය දඬුවම් ලැබෙනවා. ඊට පස්සේ ලොකු නම ඒව මොකුත් මතක නෑ එයාට. ඇයි? එයා නිතරම නාම රූප වැඩිපුර ගනුදෙනු කරනකොට සමාජයත් ඒක කටයුතු කරනකොට යාගේ සිත ගොඩාක් අවුල් වෙනවා. ඇයි? තණ්හාව, ලෝභයත් එක්ක කෙලෙස් එක්ක යා ගනුදෙනු කරනකොට යාගේ සිත සංසිද්ධ වෙලා යනවා. සංකීර්ණ වෙලා යනවා. ඒ වුණාට පස්සේ යාට ඒ කර්මණක කවදාවත් ඉඳ ලැබෙන්නේ නැහැ. ආයි කවදාවත් යාට පෙරභවයේ මතක් වෙන්නේ නැහැ. ඒ අවුරුදු පහේ එච්චර තමයි. හැබැයි තාපසයා මුළු ජීවිත කාලෙම කර්මුණේ ඉන්න නිසා එයාට කම්මැලි තුන පොඩ්ඩක් රිවයින් කරලා ඉස්සරහට යනවා. ගිහ නැවතිලා බලන් ඉන්න මාර වැඩේනේ. අන්තිම භවයේ මගේ නේද? ඉතින් ඒක බලන්න චූන්‍යා. එතකොට ඒතනට එන්න මට මේ භාවයේ මෙතන මට ලොකු මේ විමානයක් තියෙනවා. ලොකු මේ විශාල රජමාලිකාවක් මේක ලැබුණේ කොහමද? ආයෙ වෙලා බලනවා ආ මෙතන පච්චේක බුදුහාඳුනම උපස්ථාන කරවන සිත් එක්කලා ඒ කුසලෙටලු අර කම්බෝනේ. අරව දිවන් කරනවා පොවත් කරනවා. ඉතින් එයා ඒකත් එක්ක සෙල්ලමයි. අර ධානය තුල එයා ගොඩාක් තොරතුරු හොයනවා. අන්තිම වෙනකන් එයාගේ තොරතුරු හොයන්නේ නැහැ. මෙහෙම බල බල ඉන්න මට මොකද්ද වෙන්නේ කියන එක එයා දන්නේ බුදුහාමුදුර තට්ටු කළා ඕම් ඇති දැන් තමන් ගැන හොයා ගන්න එතකොට එයාට හිතනවලු දැන් ඉතින් පිරිනිවන් පාන්න ඕනේ එහෙනම් rahat වෙන්න මොනවද කරන්න ඕනේ මේ ලෝකේ සෑම කෙනෙකුගේම භව අසංකේය කෝටි ප්‍රකෝටියක්ම මතකයන් ඒ කින හත් පොලක තියෙනවා විඥානය කොතනට ගියත් ඒ විශ්වයේ තොරතුරු වලින් එයාගේ තොරතුරු වලින් විඥානයේ තොරතුරු වලින් ඒවා නැවත ඒ විදිහටම ක්‍රියාත්මක වෙන. ඒක කවදාකවත් බේරිලා යන්න බෑ. එක අරමුණක ිටපු කට්ටියට ඒක මතක් වෙනවා, මතු වෙනවා, අවදි වෙනවා. එක අරමුණක නැත්තම් කවදාකවත් යට මතක් වෙන්නේ නැහැ. ධානය වඩලා මතක් කරාම එයාට මතක් වෙනවා. එහෙම නැතුව මතක් වෙන්න එයා මේ භවයේ ටික දන්නවා. මම අර මනුස්සයට ගැව්වා මේම කළා වැවේ ඔරෝ ඔරෙන් ඇරියා උදේ වෙනකොට ඔක්කොම වතුර ගිහිල්ලා පස්සේ ගිහිල්ලා මාළු ටික ගත්තා. පුළුවන් තරම් මාළුම කෑව දවස් තුනක් පස්සේ මං අසනීප වුණා, ICU ගත වුණා. දොස්තර මහත්තයා සේලන් දීලා මාව ටිකට් කපලා ගාලා එලෙව්වා. ගමේ මිනිස්සු දැනගත්තා මාළු අල්ලන්න මමයි මේ කළේ. ගමේ ඉන්න බැරි වුණා. පස්සේ පැවිදි වුණා මං. එයා මේ භවයේ ටික විතරලු දන්නේ. කලින් භව එකක්වත් දන්නේ නැල්ලු. ඇයි මාළු මැරෙන්න මාළු මරන්න මම වතුර ඇරියේ. ඒක එයා හොයන්නේ ධානින් කියලා බලනකොට මාළුත් ඔය වැඩේ එයාට කරලාද. ඒ මාළු සංසාරේ මෙයාගේ පෞල් පිටිම විනාශ කරලා මිනිස්සු වෙලා. උරු වෙලා. විශාල උරු කණ්ඩායම ගමට පැනලා ඒ ගමේ ඉඳලා තියෙන ඒගොල්ලන්ගේ પરම්පරාවලු. කිරියම්මගෙන් කිරියත්තන් ඇවිල්ලා ඔක්කොම බැඳලා බැඳලා එහෙම පවුල් 25ක් තියපු ලොකු පරම්පරාවක්. සම්පූර්ණ වටකොල්ල සේරම මරලා, සේරම කොල්ල කාලා ගිහිල්ලා ඒගොල්ලෝ මාළුවලා ඉන්නකොට මුංගව කවදාරි මරාගෙන මරනවා මුංගේ මස් සමුවෙන් කනවා කියලා වෛරෙලු මැරිලා තියෙන්නේ. මෙතන ඉපදුන අර අර මිනිස්සු උරු සෙට් එකම ඒ වගේ මාළුවලා. කර්මයේ සැපසුණ ඇරිය වරව වතුර ටික යවුවා උදේ එනකොට මාළු ඔක්කොම දඟලන පොඩි වතුර ප්‍රමාණය. බැස්සා ඔක්කොමට දුන්නා පාර ඔක්කොම මැරුවා ඔක්කොම කෑවා. අමුයෙන් අපලකාවා. හරියට බැදිලත් නැහැ. තෙල් තාච්චි දාලා බදිනකම් ඉන්නත් අර වෛරය වැඩි නර සංසාරේ. ඉතින් අමුයෙන් කනවා. අර කර්මයේ විදිහටම පරිසම් දීලා. එයා දන්නේ මෙතන මාළු මරපු කතාව විතරයි. අරක පිටිපස්සට ගිහින් බලන්න පුළුවන් නම් මේ මාළු මැරුණේ ඇයි කියන එක එයා දකිනවා. මේක තමයි මිනිසුන්ගේ ජීවිතවල සංසාර බව පැවැත්මේ මතකයන් අවදිවීම මතකයන් අවදි කරවීම මතකයන් ගබඩා වීම කියන සමීකරණය විද්‍යාව. දැන් උත්තරේ ලැබුණාද දන්නේ හොඳයි. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද දන්නේ? උත්තරයක් මේ විදිහට දෙන්න ඕනේ නේද? උත්තර දෙන්න මම ඔක්කොම වඩලා ඉන්න ඕනේ. එහෙනම් අපි මෙච්චර කාලේ සාකච්ඡා කරලා තින්නේ මොකද්ද? ඔව්. අපි පොඩි එතන පැය දෙකක් මේක බලන්න දෙක සම්පූර්ණ ඔව්. සම්පූර්ණ සූත්‍රේ බලන්න ඕන පැය දෙකක් බලන්න ඕනේ. නැත්තම් පොඩ්ඩක් ඉස්සරහට වේගෙ කරකනවා. කරකනවා නම් මෙහෙම කරනකොට අරකින් කරන්නේ. එතකොට මොකද්ද කියලා දන්නේ හැබැයි මහා කරුණාව පිළිබඳව මොකද්ද උන්වහන්සේ විග්‍රහය කළා. පදයක් දෙකක් ඇහුණානේ. ඒකෙන් අපිට තේරෙන මේක මෛත්‍රිය පිළිබඳ එකක්. දයාව පිළිබඳව මොකද්ද අනුශාසනාව කියලා පොඩ්ඩක් දන්නවා. කරුණ මොකද්ද කියලා දන්නේ. හැබැයි ඒක සම්පූර්ණයෙන් බලන්න ඒ පැය දෙක මෙතන ඉන්න ඕනේ. ඒකයි මම කිව්වේ පස්සට බව 25ක් ගිහිල්ලා එතන ඉඳලා විශ්වයේ භ්‍රමණ වේගයට සාපේක්ෂව අපේ පාණ ශක්තිය කැරකෙන්න ඇරියොත් බව 25ක්ම යනවා මෙතනට එන්නේ. ඒකයි ඒක අතරවෙනි ධානය කියලා කියන්නේ. අපිට අවශ්‍ය කොටස විතරයි ගන්න. ඔව් ඕන තැනකට දැන් මෙතන තොරතුර මෙතන තොරතුර දෙක ගන්න පුළුවන් මැද තියෙනවා ලක්ෂ කෝටියක්. ඒක අපට අදාළ නැහැ. මොකක්ද දැන් උන්නත් කෙසල් ගෙඩිය තියන හඬාගෙන ඉන්නේ මේක ස්වාමීන් වහන්සේ පූජා කරගන්න මොන මොකද්ද මේ මේ මනුස්සයාගේ ප්‍රශ්නේ? ටග්ගල ගියා කෙසල් ගෙඩිය සමවැදුන කරකලා ගියනවා ඒක කියලා නවතිනවා තැනක. අරක බලලන්නේ කරකන්නේ. ඒතකොට කියලා නවතුනම ඒක තමයි තැන බලනකොට හරියි. මම තපස් රකින්න කාලේ මට දානයක් දී ගන්න බෑ හරි දුප්පත් දෙයක්. සංසාර හරි දුප්පත්. එයාට කිසිම වත්කමක් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේට මොනවාරි දෙන්න ඕනේ දෙන්න ඕනේ දෙන්න ඕනේ කියලා එයා උත්සාහ කරනවා මොකවත් නැල්ලු. එයාට මතක් වුණාලු මගේ ඒනේ තින එක කෙසල් ගා. මලක් කැවිලා තියෙන ඒ කෙසල් කණක් මම පූජා කරනවා කියලා හිතලා ඉඳලා බෑ. කෙසල් කණ කැපුවල මෝරලා ඒක පැහිලත් නැහැ. ආම්බුර ලෙඩ වුණා. තාපස ලෙඩ වුණා. මරණාසන්න මොහොත මේක පැයෙන්නේ නැත්නම් එකම එක gediyak තුන් කාලක් විතර ඉදිලාලු. ඒ gediya විතර කඩාගෙන දුවගෙන ගිහලා මේක පූජා කරගන්නවා යනකොට උන්වහන්සේ අපවත් වෙලා. අර කතේ තියන කම්පණි දරාගෙන ඉන්න බෑ මේක පූජා කරගන්න බැරුණා නේ කියලා එතන මේ ආවේග දරාගන්න බැරුව උස්ම යනවා යල් මැරෙනවා. දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා. දාණය වෙනුවෙන් යා ප්‍රාණය ඇතහැරලා තියෙන්නේ. දිව්‍ය ලෝකෙක ඉපදෙන. නැවත ඉපදෙලා යනකොට අර තාපත්‍යත් ඉවිලා මානව සම්පදා වෙලා බුද්ධ ශාසනය. අර විදියටම අර ඇවිදින් කෙසල් ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා වැදගෙන හඳාගෙන ඉන්නවල ඒක පූජා කරගන්නවා. අර කරුණේ ඒ විදිහටම සැකසෙලා. ඒකේ ධානයේ වඩතු කට්ටිය මුල් කාලේ මාස ගණන් කන්නේ බොන්නේ නැතුව ඕක කරනවා. අරකයි මේ මොන්නේ මේකයි මේ සිස්සියා මගේ ළඟට ආවේයි ඕව බලලා බල අන්තිමට බැරි ගියලා. දවල් දාන එක දාන්නේ මොකද ඒක බලන්නෙත් නෑ. හම්බෙන එක වළඳනවා එකයි බැරි ගියලා. මොකවත් වෙන කරපිංචකම් මම තිබිච්චාද ඇයි දන්න කරපිංචද මේක බලන්නේ නැහැ බලලා වැඩක් නැහැ මොන හරි හේතුවක් නසාරියක යාප ආනන්ද සීවල ඉන්නවද දැන් පරිචිත්තෙන් බලන්න පුළුවන් බුදුහාමුදුරු බලන්නේ ඒක බලුවාම ඇයි සීවලි එතනට ආවි ඇයි සීවලි පොපෝලිමේ කෙරෝලට ගියේ මොකද උන්වහන්සේ කවුද මෙච්චර පිං කරපු ඇත්තා ඇයි පැවිදි වුණේ අන්තිමට දැන් ඔය ඔක්කොම බලන් හිටනවනේ ඉන්න ඉන්න ආ යන්කෝ <laughs> පාක් නෑ ඒක බලලා තේරුමක් නෑ ඒක බලන්න බලන්න අර අම්බෙච්ච මිනිසත් බවේ මකන කැල්ල වාගේ ගෙවෙනවා. ඕක නෙවෙන්නේ. අර වටිනා කාලය අපතේ නිසා ගොඩාක් තුල විශේෂ දේවල් බලනවා. කවුරු විශේෂයෙන් අපට අතුරුකම් කරන එයාගෙන් අපට ආනි වෙන්න පුළුවන්ද සංගපරම ඒක විශේෂයෙන් බලනවා. එහෙම නැතුව බලන්නේ ඒක වුමනාවක් නෑ. ඔව් රාත් වෙලා ඉන්න ඒ තැනට වෙනකම් බලන්න පුළුවන්. පිරිණිවන් පාන් පෑවට පස්සේ යන තැන බලන්න බෑ. රාත් 3ට පස්සේ බලන්න බෑ. රාත් 3ට පස්සේ ඒක නවද? ඇයි රාත් 3ට පස්සේ යාගේ කර්ම නැණි. කර්ම වල තමයිලු මේ තරංගේ ගමන් කරන්නේ. ඇඩ්‍රස් එකට තමයි ලියුම යන්නේ. ඇඩ්‍රස් එකක් නැත්නම් ලියුම යන්නේ. ඒ වගේ රාත් 3ට පස්සේ අපි කොච්චර තරංග යවර තරංගේ යනවලු ඒ ඒ ඉලක්කෙට යන්නේ. ඒ තොරතුර එන්නේ. ඒ නිසා අපි කියන එයාගෙන අපිට මොකද හරියට නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඉන්නවනේ සානද ඉන්නවා තමයි පේනවා තමයි නමුත් තොරතුරු කියන්න විදියක් නැයි රහත් වුණාට පස්සේ එයාගේ කර්ම සැකසෙන්නේ කර්ම සැකසෙන්නේ නැත්නම් අපේ පරචිත්ත ඥානෙ ඔබේනුසාසන ඥානෙ උනත් පාවිච්චි කරන්න බෑයි අර තරංගෙට දමන් ගන්න බෑ පුදුජන කට්ටියට විතරල එක පුළුවන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඒ දේශනාව ශ්‍රවණය කරන ඔක්කොම රාතුන් නෙමෙන්නේ ඒ කට්ටියක ශ්‍රවණය කරන සාදු කියන ඒ තරංග තියෙනවා එතන ඒ නිසා අපි එතනට ගියාම ඒ තරංග අපට ඇහෙනවා නමුත් බුදුහාමුදුරේ ඊළඟට දේශනා කරන්න ඒක බලන්න බෑ. දැන් ගියා පරිමිත සූත්‍රය දේශනා කරන සිකියාමුරු. ඒක උදේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද දන්නේ දේශනා කරන්නේ? ඒක බලන්න බෑ. ඒක බලන්න නම් තවත් බුදුවරයෙක්ම එන්න ඕනේ. ඒක කාටවත් බලන්න බෑ. හැබැයි එතන කවුරු කෙනෙක් හිතනවා එට බුදුහාමුදුරුව අර සූත්‍රයේ දෙවෙනි කොටස දේශනා කරනවානේ. එතකොට මේ ඒ සූත්‍ර කුම්භූපම සූත්‍රේ කුම්භූපම කල මැටි කලය ගැන දෙවෙනි කොටස එක කියයි කියලා කවුරු හිතුවොත් ඒ තරංග කියනවා. ඒකට බලවා එට මේම බලාපොරොත්තුවක් තියෙන කට්ටියගේ. එහෙනම් බුදුහාඳුර මේක පරිචිත්තයෙන් දැකලා සමහරට දෙවෙනි කොටසට දේශනා කරන්න පුළුවන් කියලා අපට එහෙම සැකයකින් විශ්වාසයක් ගොඩ ගන්න පුළුවන්. අරියටම කියනවා කියලා කියන්න බෑ. එහෙම තොරතුරක් එතන නැහැ. පහත් කෙනෙක් පහත් වෙන්නේ කොයි කාලේ කියලා බලන්න ඕනේ. ආ රාත් වෙන කාලේ රාත් වෙන කාලේ අරියටම බලන්න බෑ මේ කාලේ වෙනකොට යාට රාත් වෙන්න පුළුවන් ඒ පරිසරය සැකසিলা කියලා කියන්න පුළුවන් දැන් අඟුලිමාලට පරිසරය සැකසিলা දැන් යාට රාත් වෙන්න පුළුවන් ඒක බුදුහාමර දැක්කා මිසක් අරියටම මේ තප්පර රාත් වෙනවා කියලා දැක්කේ නෑ ඇයි එයාට දුක දැනිලා ඒක වැටහිලා එයා එකෙන් එතර වෙන්න ඕනේ ඒ ටික වුණොත් තමයි රාත් ඒක වෙන කෙනෙකුට කරන්න බැරිද? ඒක එයාගේ අතේලු තියෙන්නේ. අර බ්‍රේක් එක තියෙන ඩ්‍රයිවර්ගේ අතේනේ. ඕ පැත්තෙන් යනවා. කොච්චර කෑ ගැව්වත් පැත්තෙන් යනවා කියලා වාහනේ නවතින්නේ එයා හොබන්න ඕනෙලු නවතින්නේ. එයාගේ අතේලු තියෙන්නේ ඒක. ඒ නිසා අපිට හරියටම කියලා බලනකොට අසුවල් හාමුදුරුවෝ මෙන්න මේ හා කාලේ මේ අවුරුදු 4 වුණාට පස්සේ පරිසරය සැකසීලා දින උන්වහන්සේගේ රාත්බෝධියට ඕනම නාම රූපයකින් උන්වහන්සේගේ රාත්බෝධිය මතු කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේක නෑ. මම සෝවංගල දිව්‍ය ලෝක යනවා. කියලා උන්වහන්සේ සුගතිගාමීට පාරමී පුරනවා. දැන් මොකද වෙන්නේ? පරිසරයේ සැකසලා තියෙන රාත්කලට උන්වහන්සේ සුගතිය වෙනුවෙන් ඕම් පින්කම් කර කර කූඩයක් වගේ එළවලු වට්ටියක් තියන ඉතින් නටනවා එක. අරක ඩිලේ වෙනවා ප්‍රමාද වෙනවා. එහෙම හරියටම රාත් වෙන පරිසරය මේක කියලා කියන්න පුළුවන්. හැබැයි රාත් වෙන නැකත හදන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ අන්තිම කාලේ කියන්නේ අද රෑ මම බුදු වෙනවා කියලා දැනගන්නවා. හැබැයි රා කීයටද කියලා හරියටම දන්නේ නැහැ. ඒක අවබෝධ වෙන මොහොත තමයි ඒක තීරණය කරන්නේ. එහෙම නැතුව තීරණය කරන්න බෑ. දැන් මම අට සමාපත්තියට සමවදින්න යනකොට මට කීයටවත් කියන්න බෑ මෙන්න මේ මොහොතේ තමයි හරියට මම සම්වදින්නේ කියලා කියන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂන මොහොත තමයිලු ඒක. එතකම වෙන වෙන නාම රූපات එක ඇත්තෙත් නැත්තෙත් කියලා එක එකට මම මාරු වෙවි ගවේෂණය කරනවා නම් අරක එන්නේ නැල්ලු. අර නිවැරදි සමාධියට මං එන්නේ නැහැ. ඇයි මම මේක ඉක්මනට යන්න පුළුවන්. තප්පර 10කින් 15කින් අර කෙරවලට යන්න පුළුවන් යන්නේ නෑනේ. මම මගේ ඉඳලා ඒවා ගවේෂණය කරනවා. ඒකෙන් පොඩි සතුටක් ලබනවා. එහෙනම් එක ප්‍රමාද වෙනවා. එහෙනම් මෙච්චර වෙලාවකින් මම යනවා කියලා කියන්න බෑ. අද දවසේ යන්න පුළුවන්. හැබැයි සමහර විනාඩි 5න් 10න් යන්නත් ඉඩ තියෙනවා. කොච්චර වේගයකින් අර පියවරවල් පසු කරගෙන යනවද එච්චර වේගකින් කෙරවලට යනවා. ඒක එයාගේ දක්ෂකම මත තමයි තියෙන්නේ. හැබැයි අද දවසේ යනවා. අසුවල් අවුරුදු නතරක් වෙනවා. හරියටම නැකත කියනකො කීයටද කියලා උන්වහන්සේ පුදුමාකාර වීර්යයෙන් ඉන්නවා නෑ අවබෝධ කරන්නේ නෑ මම දැන් මොකද කරන්නේ දැන් අපි ගුරුවරයාගේ වචනේ කඩන්නත් ඕනනේ දෘෂ්ටියෙන් ඉන්නවා නෑ මම rahat වෙන්නෙම නෑ මොන දුක යන්න ආන්දරෝ මේ දුකවල් අපි දැකලා තියෙන ඕනතරම් කියලා දැන් මන කියන ආන්දරන්ට බන අහන්නේ දුක පිළිගන්නේ තේරුම් ගන්න වඩන්නේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන දැන් කොහොමද rahat කරන්නේ ඒ ඔක්කොම පරිසරය සැකසීලා තිබුණත් උන්වහන්සේක තේරුම් අරගෙන ඒ අන්තිම ටික කරන්න ඕනේ. අර බ්‍රේක් එක ඩ්‍රයිවර් එකේ කකුලේ තියෙනවා වගේ ඩ්‍රයිවර් පෑගුවොත් තමයි නවතින්නේ. නැත්තම් නවතින්නේ. සමහරලාට ගුරුවරු ඉන්නවා දක්ෂ ගුරුවරු කොච්චර බ්‍රේක් එක පා ගන්න නැතුව හප්පනවා කියලා මානසිකත්වයෙන් ගියත් බැරි මතන අතේ තියෙන වෑන් බ්‍රේක් එක අදලා දානවා. වාහන එකතන කැරකෙලා නවතිනවලු. එහෙම සමහර ගුරුවරු ඉන්නවලු. එයාගේ කකුලේ බ්‍රේක් එක තිබුණාට වැඩක් නැල්ලු. එයා පාගන්න නැතුව මේ කප්පල පොඩි කරනවා කියලා කියත් වැඩක් නැල්ලු. හෑන්ඩ් බ්‍රේක් එකකින් හදලා නවත්තලා දාන්න. ඒක කල්ප කාලාන්තරයකට විශේෂ එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම සිදු වෙලා තියෙනවා. එයා නවතින්න අදහසක් නැල්ලු. ගුරුවරයා ඒව නවත්තලා ගියා. හොඳයි එනනම්. සියලු දෙනාටම දරුවන් සරණ. මේක විශේෂ කාරණයක් නිසා මම සමාසනේ හිටියේ නෑ. සමාසනේ ඉඳලා ඒ කරුණු පාළ වෙන්නේ නැති වෙයි නිසා. ධර්මාසනේ ඉඳලා කියන්න ඕන එකක් ඒක විශේෂ ධානයක් විශේෂ ධර්ම කාරණාවක් විශේෂ අගවිච්ච කාරණයක් ගොඩක් කට්ටිය සාකච්ඡා නොකරන එකක් ඒ නිසා සම්මාසනෙට මට ධර්මාසනෙට එන්න සිද්ධ වුණා. නැතිව වසරණ සාදු සාදු අනුමෝදාමි කමාමි කමිතබ්බං කමාමි කමාමි කමාමි කමිතබ්බං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙයි